ඒ කියන්නේ තන තන කියාපාන්න යන්නේ. ඒක ඉතින් වුණා එච්චරයි. මුවින් නොබැන ඉන්නවා. ඒක පිනක් වෙන්න පුළුවන්, පවක් වෙන්න පුළුවන්, නැත්නම් ආනින්ජ වැඩක් වෙන්න පුළුවන්. ඒක හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වුණා. ඒක නිසා ඒක අභිනන්දනය කරන්න යන්නෙත් නෑ, අභිවදනය කරන්නත් නෑ, අජෝසනය කරන්නෙත් නෑ. ඒ වෙනුවට සීක අවස්ථාවේදී එනතන් කාරණා කරන තේරුණාට පස්සේ ඒක එයා හැසිරෙන්නේ නැත්නම් ඉන්ද්‍රිය দমনය කරන්නේ අට්ටියති හරායති ජගුච්චති කියන වෙනමයි කාරණා කොකත් වෙනවා හරි වැරදි හොඳ නරක පිංපව් ඕක සිද්ධ වෙනවා. සිද්ධ වෙන සියල්ලම කෙරෙහි දකින්නවා මේක ආඩම්බර වෙන්න කියාපාන්න එහෙම නැත්නම් බැස ගන්න කාරණාවක් නෙමෙයි.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 මේ ලොකු ස්වාමීන් වහන්සේ ඔන්න ඔහොම කෙනෙක්. ඒක නිසා ධම්මජීව ඒ වගේ තැනකින් එළියට ආවයි කියනකොට එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒ තරම්ම එක්කල යුතු සියලු දේවල් කරාට කිසිම වෙලාවක ඒ විදිහට මේ ලාභය සත්කාරය සම්මානය බලාපොරොත්තු වෙන වෙලා තියෙනවනම් සේවාවක් ඒ ගැන ලැජ්ජිත භාවයටපත් වෙනවා.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 මම දැන් භාවනාවේ නැත්තම් මේ සමාජ ජීවිතේ, එහෙම නැත්තම් මහානකමේ, එහෙම නැත්තම් සබ්‍රක්‍මචාරී කමේ, එහෙම නැත්තම් යෝගාවචර කමේ ඉදිරියට යනවනම් වැඩවල අඩුවක් වෙන්නේ නැහැ. නමුත් මේ වැඩවල අනිසි ප්‍රතිඵල හෝ නිසි ප්‍රතිඵල එනකොට Taman ඒක පිළිබඳව පැනලා දෙන්නේ. يعني වැරදි කරලා කරාරින එක නෙවෙයි මේ කතා කරන්නේ. වැරදි කරලා කරාරින එක නෙවෙයි. මේ කතා කරන්නේ Tamanගේ මොන දේ සාසනික කටයුත්ත සිද්ධ වුණත් අපේ ආචාර්ය ප්‍රචාරය પરම්පරාව කොච්චරක්නම් ගුණවසාගෙන ජීවත් වුණාද මට ඒක බැරි වුණානේ. මං අහුණානේ. මම දැන් ලෝකයා දැනගත්තනේ. ඉතින් ඒක ගැන ලැජ්ජිත භාවයටපත් වීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං තංචකෝ uppanda uppanna මනාපේන අමනාපේන මනාපමනාපේන අට්ඨියති හරායති jigucchati මම අපි ගන්න සාමාන්‍ය දර්ශන විදිහට ලක්මන් කරන්න යනකොට රූපයක් දැක්කා රූපයක් දකින්නකොටම මන අපේ පහළ වුණා, අමන අපේ පහළ වුණා, මන අපමණ අපේ පහළ වුණා. ඉතින් ඒකට වැඩේ වෙලා. සක්මණින් අපි සාමාන්‍ය ක්‍රමයේ කියන හිත කැඩිලා. චක්කු විඥාණයට හිත ගිහිල්ලා රූපයක් ආපාදගත වෙලා මනාපම පහළ වුණා, අමනාපේ පහළ වුණා, මනාපමනාප දෙක අතර මැද පහළ වුණා. ඒක ඒක පිළිබඳ කිසිම ආඩම්බරයක්වත් කියාපෑමක්වත් ඒක පිළිබඳව ගෙවැදීමක්වත් නැහැ. ඒ වෙනුවට මට මම මේක ඒක läග ගන්න වටින තැනක් නෙවෙයි මට. මට වසන්ඩ හොඳ තැනක් නෙවෙයි කියලා අට්ටියති. තිති කියලා කියන්නේ එතන ස්ථාවරය හොයනවා. අට්ටියති කියලා කියන්නේ තිතියක් හොයන්නේ මට ළඟින්න වටින වසන්ඩ වටින තැනක් නෙවෙයි. හරායති මේක දුකක්.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 ගිය එක වුණත් අබිරමණය කරන්නේ නොගිහින් මූල කර්මස්ථානේ හිටියනම් හොඳයි. ඒක නොකිය කියවෙනවා. ඉතින් මේ විදියට ගියේ නැතුව හරි අසාධාරණ විදිහකට පිළිලා තියෙන මේක නැත්නම් ඒ කියන්නේ සීලයක් නැහැ. මෙච්චර සීල කියන්නේ. යම් කිසි කෙනෙකුට බොක්කෙම්ම එනවනම් භාවනාවෙන් සීලයක් එනවනම් ඒ සීලය ඉන්ද්‍රිය සංවරයෙන් අරස වෙලා තියෙනවා.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 ආන්න ඒක ඇතුලෙන් එනවනම් කාට හරි ඒක ඉතින් හරියටම බුදුහාමුදුරෝ චරිත සාහිතිකයක් දුන්නා වගේ ලීලා සංකල්ප දුන්නා වගේ තමයි මේ සංස්කාර පිළිබඳ අවදීව. වැටහීම ඒවට අවදි වීම ඒක වෙන වෙලාවදී ඇත්තටම ටිකක් හිත කීරි ගැහෙනවා හිත බොහොම ඔද්දල් වෙනවා හිත බොහොම වනමුඛයක් වගේ දැනෙනවා ඒක නිසා නමුත් ඒක ධර්මයේ වැඩ කරන බවට ලකුණක් ඉතින් මේවැනි සංස්කාර මේ වගේ නොදැන ඔලොමොල නැතුව මේ කිසි දෙයක වහපියක් නැතුව ඉදිරියට පැනලා නායකකම ඉල්ලගෙන රණ්ඩු කරලා මිනිසුන්ට අධිකාරි බලය පවරලා හරක කරපම් මේක කරපම් කියලා මේ මේ තේරෙන්නටම හේතුව මේ සංස්කාර වලට හේතුව මේ අවිද්‍යාව. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සංස්කාර පිළිබඳව අඩියට අත දාගන්න ඕනේ නම් එයා තේරුම් ගන්න වෙනවා මේ අවිද්‍යාව නිසායි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව හරහා නැත්නම් අවිද්‍යාවේ වර්ණගීම අනුව එහෙම නැත්නම් අවිද්‍යාව විසින් යෝජනා ඉස්තිර කරන ලද සංස්කාර ගැන විතරයි අපි කතා කරන්නේ.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 ඒ නිසා අපි වෙත පැමිණෙන නැත්නම් පැමිණි දුක් පැනිරහයි කියන එක වෙනුවට අපි নানা ප්‍රකාර උපක්‍රම හොයනවා. පැන යන්න බින්ගවල් හොයනවා. සමීකරණ හොයනවා. වෙත පැමිණිච්ච දුක නැතුව දුක්ඛේ ඥානං ඒකට හේතුව මොකද? එකක් දුක්ඛේ ඥානං කියලා කියන්නේ දුක්ඛං බික්වේ පරිඤ්ඤයම්. පළවෙනි සත්‍ය පරිඤ්ඤය සත්‍ය. ආත්පසීම තමයි ළඟ එන්නේ. Tamanට දුක එන්නේ පණිවිඩයකට. ඒ දුක පෙන්නලා දෙන්න. අපි ඒව මග අරින්න හදන තාක්කල් අපි වෙන්නේ තව සංසාරයක් උපේනවා. වෙත පැමිණිච්ච පුළුවන් ප්‍රමාණයේ දුක ඉවසනවා නම් එන්නේ එන්නේ එන්නේ ඒක විසීමේ ශක්තිය වැඩි වෙලා අන්තිමට මරණ දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක පවා ඉවසන්න පුළුවන් තත් වෙනකොට ඔන්න සුදුස්සක් වෙනවා දුක්ඛේ ඥානං කියන්නේ.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 එතන තමයි නිවන හැංගිලා තිබිලා තියෙන්නේ. ඒක නිසා මහසීසයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවක විපස්සනා ඥානයක් පහළ වෙන්නේ විශාල දුක් අන්දකට යහපැත්තේ. හොඳටම යමක් කරහා මේක මං කොහොම හරි කාගෙන ඉන්න ඕන කියලා ගිය ගමන් කන්දක් නැග්ගොත් පල්ලම හම්බ වෙනවා.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 තෘෂ්ණාව නැති කරන්න ඕන කමක් ඇත්තේ නැහැ. මම මේ පෙහෙවීම තියෙන්නේ මම මේ සටකපටකම් කරන්නේ මෙන්න මේ තෘෂ්ණාව විසින් මෙහෙවන ලද්දක් කියලා. ඒ තෘෂ්ණාව දැක්කනම් කවදාකවත් ඒ තෘෂ්ණාවට ඒ සටකපටකම කරන්න බෑ. අනිවාර්යයෙන්ම නිකන් මේ දවරෑ වෙච්ච දේ දවල් දැක්කා වගේ පේන්න පටන් නිසා ඒ තෘෂ්ණාව දකිනකොට එක හංගන්න ගියොත් එහෙනම් තෘෂ්ණාවට දිගටම ප්‍රයෝග කරන්න පුළුවන්.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 ඉතින් මං කියනවා ඒක මොන කරන්නේ ඉතින් ඒක මේ මොකක් හරි පරණ කර්මයක්. පොත් දකින්නකොට බුද්ධ මාසාවක් තියෙන ඉතින් ඒක ඉතර කෙල්ල දකින්නටත් තිබුණා. දැන් ඒක ටිකක් අඩු වෙගෙන යනවා. ඉතින් උඟ දෙනෙක් කියනවා ඒ වයසට නිසායි කියලා. වෙන්නත් පුළුවන්.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 ඒකටයි අපි මේකට වාසය කරන්නේ. ඒකටයි අපි මේක එකපත් හැලියපත් ගන්නනේ. ඒකට මේක එල්ල දෙන පැදුරක බුදියන්න පුරුදු වෙන්නේ. එහෙම නැතුව මෙතෙන්ද ගිහිල්ලත් ඒ ඔක්කොම අඩුම කරනව සකස් කරන්න හදනවනම් හදලා දෙනවා නම් පෙරපින ඒකේ ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දෙන ආයාචිතෝ බහුලෝ බහුබණ්ඩිකෝ දෙයට බොහෝ කෙනෙක් ඇවිල්ලා හරක් ගන්න මේ ගන්න මේ ගන්න කියන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නැතුව බෑ කියලා කියනවනම් එහෙම නැත්නම් ඒක වසන් ගන්න හදනවනම් අපි අතර එහෙම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. යෝගාවචරයන් අතර අවශ්‍ය වෙන්නේ නැහැ. ගිහිල්ලා කියන්න වෙනවා මේ මේක තමයි මගේ දුර්ලභම කියලා. එතකොට අපිට දුක්ඛ සමුදය පිළිබඳව සදාචාරවාදීන් විසින් පෙන්වන්න හදන විදිහ දැකලා ලැජ්ජ වෙන එක නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක මේ ලැජ්ජ නැතුව කියන එකකුත් නෙවෙයි. තමන්ගේ තියෙන දුර්ලභමක් වගේ ඒ තෘෂ්ණාව අවබෝධ කරන එක ඒක අනිවාර්යයෙන්ම අතේ තියෙන එකනේ. දියදි දෙයක් නේ. මේක දුක්ඛ සමුදය කියලා තේරුම් ගන්න පුළුවන් නම් මම හිතනවා මේ යෝගාවචරයට සෑහෙන කායික රෝග මානසික රෝගයක් අඩු වෙනවා.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 නමුත් සාසනයක් තියෙනවනේ අපට. අපිට කල්යන මිත්‍ර ඉන්නවනේ අපිට. අපිට සබ්‍රක්‍මචාරින් වංශලා ඉන්නවනේ අපිට. අපි මේ හතරමං හන්දි වල ගිහිල්ලා කලාපත්‍ර ගහනව නෙවෙයි. මෙන්න මේම එකක් මට තියෙනවායි කියලා. ඉතින් ඒ මම ගිය පාර ගියටත් පස්සේ බුරුමේ පරිවර්තන කරන්න ඕන කියන ස්වාමීන් වහන්සේ මේ භාවනාව මත වෙන ඕනම ප්‍රශ්නකට උත්තර තියෙනවා.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 ඒතර සතිය නැති වෙලා කෙලෙසක් එනකොටත් සමසිත. ඒකට ආරමුණ හොඳටම ගෙවිලා ගිහලා ඔන්න මොකක්වත් කරදරයක් නැතුව ඉන්නවා. හොඳයි. ඔන්නේ එතකොට එක පාරට සද්දයක් හිතවිල්ලක් වේදනාවක් ඇවිල්ලා මේක කටු කොහලක් වඩටපත් වෙනවා. ඒත් හොඳයි. එතන සතිය නෑ. අතන සතිය තියෙනවා. එන් තියෙනවනේ සතිය නැති වෙන්න බෑ.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 සතිය අහුවෙන දුක්ඛ ධර්මයකට මොකද සංස්කාරයක් ඒක. ඒක ඇති වෙන ස්වභාවයක් තියෙන එක විපරිණාම ස්වභාවයක් තියෙන නැති වෙන ස්වરૂපයක් තියෙනවා. ඉතින් අපි අර කොච්චරක් නිරෝධයට අඥාණය තියනවද කියනවනම් ඒ වගේ අපි හොඳයි සුඛයි සුබයි කියලා බාරගත්ත දේවල් නිරුද්ධ වෙනකොට අපිට සිහි නැති වෙනවා, පපු යද්දෙක් ගන්න අඬනවා, විලාප දෙනවා, නටනවා. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ නැතිවචා කමසහන් සුද්ධ කරන්නේ කොහොමද බලන්න හරි අමාරුයි. කොහොමද මොකද කරන්නේ ඒ කියන්නේ මේ සතිය කොහොම හරි කුට්ටිය පිටින්ම ගෙදර ගෙනිලා එහෙම ෆ්‍රිජ් එකේ දාලා සීල් කරලා තියාගෙන හදාන්නේ. මට පුදුම සතුටක් වෙනවා කවුරු හරි සතිය නැති උනායි කියලා වාර්තා කරනකොට මම කියනවා ආ වැඩේ හරියනවා.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 ඒකට පේනවා මේක අරමුණු කරන්න පුළුවන් ගතියක් තියෙනවා නම් නැත්නම් මේකට එළඹෙන්න පුළුවන්කමක් තියෙන නැත්නම් මේකේ මේ නිරුද්ධ වෙන ගතිය ඇස්පනා අපිට දිදුලනකොට බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඊට පස්සේ උඹට සමාධිය දෙන්නම් මට මෙච්චර දීපන් කියලා කාටවත් අපිත් එක්ක ගනුදෙනු කරන්න බෑ. තියාගනි උඹ උඹ දුන්නත් උඹ ගන්නවනේ ඕන්නේ ආනේ විදියට මේ නිරුද්ධ, නිරෝධ එහෙම නැත්නම් විපරිණාම ඒ විපරිණාම කියන ක්ෂය වැය පටිනිස්සග්ග කියන මේ කාරණේ උදේ ඉඳලා හැන්ද වෙනකන් පර්යංක ධක්මම් පැත්තක තිබීව කොච්චර දෝ සිද්ධ වෙනවා මේක නොදක්නාකමයි තියෙන්නේ නැතිකම නෙවෙයි.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 ඒක නිකන් මොනවත් නැහැ. නිකන් හරියට නිකන් ඇල් වතුර වගේ. හැබැයි කවුරුත් දන්නේ ඇල් වතුර කිසිම විසක් නැහැ කිසිම පහටක් නැහැ කිසිම ගඳක් නැහැ කිසිම හැඩයක් නැහැ ඕන දෙයක හැඩේ ගන්න පුළුවන් එකම දේ ඇල් වතුර ඒකෙන් තමයි ජීවය හටගන්නේ නමුත් අපිට අයිසර අයිසර කතාවට දාපු අයිසරුවත් එකක් වෙනවනම් ඇල්ලතුරු රෙඩියට හොඳයි කියලා.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 ඒක තමයි ඉස්සරහින්ම තියලා තියෙන්නේ. ඒක හරි ගියොත් විතරයි හොඳට මතක තියාගන්න මේ සම්මා වාචා හදාගන්න නැතුව සම්මා කම්මන්ත හදන්න බෑ. ඒ දෙක අතර තියෙනවා තමන් වචනයෙන් දැනගන්න ඕනේ අලුතෙන් හැත් බැඳෙන වැඩ කරන්න යන්න එපා. කතාවට කියන්නේ අකතං කතිය කියලා. අතං කතිය කියලා කියන්නේ කතාවෙන් කතාවට ගොඩ ගෙහි ගෙහි යනවා. ඇදි ඇදි ඇදි ඇදි කතාවට ඇදලා යන එකට වාචාල කියලාත් කියනවා. ඒකේ අනිත් පැත්ත තමයි ප්‍රපංචකන කතාවට අකතං කතිය. කවුරු හරි ආවනේ ආපු කාරණාවට උත්තර දුන්නා ආය අවසන් දෙන්නේ නැහැ.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 මේ වාචා කම්මන්ත ආජීව හරියට පාවිච්චි කරොත් උදේ වගේම හැඳෑවටත් නින්දට යනකොටත් නින්දට එනකොටත් තමයි ප්‍රබෝධය එන්න පටන් ගන්න. ඒ නිසා හොඳට මතක තියානින්න අපි ඉරියව් පැවැත්වීමේදී කර්මාන්තයක් කරනකොට අපිට ඒකාකාරෝ ශක්තිය මුදාහැරීමේ ශක්තිය ආජීවයත් එක්ක තද බැඳීමක් තියෙනවා. ඒක නැති වුණොත් අපිට පැනලා දෙන ගතියක් තියෙනවා.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 ඒ නිසා යා කියාපාන්න යන්නෙත් නෑ. දන්නවා මගේ අතින් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. මම ඒකට සමාවිල්ල ගන්නවා. හැබැයි මම දන්නවා ඉස්සරහට එනකොට මේක අඩු වෙනවා කියලා. ඒ ගතිය ආර්ය ලෝකයේ දන්නවා. ආර්යයන් වහන්සේලා හැදිරෙන්නේ අන්නේ ගතියට. ඒ නිසා කිසි බයක් නැතුව සමාව දෙනවා. මොකද දන්නවා මෙයා ඉන්නේ මේ සුව වෙන පැත්තේ. නමුත් ඒ භූමිය දන්නේ නැති කෙනා ආර්යයන් වහන්සේලා දැකම නැති කෙනා ආර්ය ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනා ආර්ය ධර්මයේ දක්ෂ නැති කෙනාට කවදාකවත් තේරෙන්නේ මේ මනසයා ෂට කපටකමක් කරනවාද නැත්නම් සුව වෙනවද කියලා.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 නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා කියන. මේ විද්‍යාර්ථී මේ සත්‍ය වචනය හොඳ පැත්තට ගන්න දඟලන උත්සාහ අවංක උත්සාහ කරන විද්‍යාර්ථියා නැත්නම් කර්මාන්තය හොඳ පැත්තට ගන්න ආජීව හොඳ පැත්තට ගන්න කෙනාගේ මේ ප්‍රයත්නය ඒක පහු කරපු කෙනෙකුට මිසක කවදාකවත් කාට තේරුම් ගන්න බෑ කියනවා.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 එයා දන්නා දැන් වැටුණට මං අරින්නේ මේ වීරිය එන්නේ ඔය වීවා හදලා බීලා හෝ එහෙම නැත්නම් ඔය කෝටල් ගහලා හරි මොනවා බිව්වත් හරියන්නේ අපිට තියෙනවානේ වෙළඳ පොළට ගියාම කොච්චර දෝ මේ වයිටල් ඇමින්ස් දී කරලා දෙන જાති. තන්නේ කර අපි කරාඹනවා වගේ. අපි නිකන් මේ කියන තියෙන පුස්ස බාටපත් කරන. ඒකකින්වත් කරන්න බෑ. මේ වීර්ය ආවට පස්සේ සතිය අනායාසයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ සමාධිය කියන එකට ඔච්චර ආවඩයි බෝන් කියන්න ඕනේ නැහැ. පහම් පළවල් හදන්න ඕනේ නැහැ. යාතිකා කරන්න ඕනේ හේතු සම්පදේ.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 උඹ හිතපන් මම හොරකමක් කරුවොත් ඔය ටෝකන් එකම තමයි. ආයේ ඒකේ දෙපැත්තක් නැහැ. ඒක නිසා අපි යම් කිසි කෙනෙක් එක්ක ඇසුරු කරනකොට එයාගේ වැරදි දැකලා එයා විවේචනය කරන්න අයිතියක් තියෙනවා අපිට. හැබැයි ඒක දැනගන්න ඕනේ මේක තමන්ගෙම කන්නඩියක් විතරයි තමන්ගේ ප්‍රතිරූපේ බැලිලා තමයි.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 එන්න එන්න අනිත් එක්කන ට්‍රස් කරන්න පුළුවන් ගතිය එනකොට ඒ අතරින් මතුවෙන මේ ඒ තාමෝහිකත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය කවදාකවත් ඥාතිංගෙන් ගන්න බෑ. ලේනෑ යෝගාවේක නෑ. නමුත් ධර්ම ඥාතිත්වයේ පුදුමාකාර ගතියක් තියෙනවා. එන්න එන්න එන්න එන්න අපි විශාල පවුලක ඕනම දෙයකට විශ්වාස කරන්න පුළුවන් පිරිසක් එක්ක ඉන්නේ කියලා. හැබැයි විශාල වගුල කියලා කියන්නේ භාවනා නොකරන අපිට ගන්න බෑ. භාවනා කරලා ඇඳුනීමක් ඇති වෙන. ඒක නිසා ඒ පඬිස්සාංශ නිතරම කියනවා අපි ධර්ම ඥාතිත්වයක් ඇති කරගමු. දැන් ලංකාවෙන් ගියාම කියනවා අපිට මිනිස්සු වශයෙන් එකකමක් ගන්නවා. ආසියාකරේ වශයෙන් එක පැත්ත ගන්න.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 ඉතින් නමුත් කෙනෙකුට අහන්න පුළුවන් දැන් ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ සියල්ලම වුණාට පස්සේ කවුරු හරි ආනවනේ ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ මේ වේ කවුද කියලා. මූල හේතු හොයනවනේ. ඒ නිසා අවිද්‍යාවට මූල හේතු මොකක්ද කියලා. මේ සූත්‍රයේ ඒකට හේතුව පෙන්වනවා අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකත් අහන්නේ ප්‍රශ්නකට උත්තරයක් වශයෙන්.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 මේ අවිද්‍යාව සහ ආසව අන්‍යෝන්‍ය වශයෙන් දෙන්නට දෙන්න පිට කසා ගන්නවා. ආසව කියලා කියන්නේ බොහෝ කල් ඇසුරු කිරීම නිසා ගෙටක වැද්දගත්ත කට්ටිය. ඇසුර. අපි දන්නවා කෙලේශයක් කැපෙනකොට ආසේවේටි භාවිති බහුලී කරෝති කියලා කියනවා. අපි ඉස්ලාම සතිය ඇති වුනහම අරමුණ මෙහෙමයි මට පේන්නේ කියලා ඔන්න ඉස්ලාම ඇසුරක් වෙනවා.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 අපමාදකමෙන් අනිත් පැත්තට යනවා. ඒ මධ්‍යසාර ඒ වගේම දෙයක් ආසව ධර්ම කරනවා. ඒකට අවශ්‍ය ආහාර ලැබුණොත් ඒකේ පැසවීමක් සිදු වෙනවා. මේ රාකලයක මැටි කට්ට ආස්සේ රිංගලා තියෙන ඊස්ට් එහෙම නැත්නම් මණ්ඩි වගේ කියලා කියන්නේ. බැලු බැලමට මොට්ටිය කණිපැත්ත හැරෙව්වත් පේන්නේ නැහැ.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 ඒ වගේම හදලා දීපු තේ ඇඳේ බෑ. මට ඕනේ මේ මේ දේවල්. ඉතින් එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි හැම එකක්ම ලැබෙන හැම එකක්ම ආලවට්ටම් කරලායි පාවිච්චි කරලා තියෙන්නේ. පොඩ්ඩක් කොන කඩලා හරෙන් හදලා මෙහෙන් හදලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔක්කොම දුන්නට පස්සේ පොදු එකක් වැඩේට ඇති ඒකට හිතටමදි.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 අපේ පෞරුෂත්වයට අත තියනවා. නමුත් මේ රුචි අරුචිය හෝ මේ පෞරුෂත්වය සුභ සිද්ධියකට යොමු කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. තරුවත් යනසේ ඒක ප්‍රශ්න කරනවා. උඹේ රුචි කියන, උඹේ සද්ධාව කියන, උඹේ අසුවිරු ඥාන කියන, උඹේ තර්කය කියන, එතන උඹේ ditthිය කියලා කරුණු පහෙන් තමයි බොනම දෙයක් තෝරන්නේ.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 මොයි සද්ධාවෙන් ගන්න දේ සම්පූර්ණ අහේනි කර සුභ සාධන නොතකන එකක් වෙන්න පුළුවන්. මේ සද්ධාව නැහැ කියලා අයින් කරපු දේ තුල සත්‍ය තියෙනවා නම් ඔබේ සද්ධාව තියෙන තාක් කල් උඹට සද්ධා සත්‍යයට යන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමමයි කියන්නේ බුදුහාමුදුරේ. එහෙම වෙන්න බලුවා. උඹට රුචියට බාර ගන්නවා. ඔබ මේ මේ කෑම වලට රුචි, මේ මේ සද්ද වලට රුචි, මේ මේ ගඳ වලට රස වලට පහස වලට රුචි. ඒක දිගේ ගියාට පස්සේ ඇබ්බැහිය හරහා ඒ දේ මේ මනුස්සයා නසනවා මිස රුචියෙන් තැනකට යොමු වෙන තැනක් නැහැ.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 එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ ගිවීම දකින්නට අපිට නూరు නූපුරුදු ගතියක් එනවනේ. කම්මැලි කමක් නීරස ගතියක්. එතන සත්‍ය තියෙන්න පුළුවන්. බොය අයින් කරන්න හැදුවට. ඒක නිසාම දෘෂ්ටි වෙනස් කරපන්. රුචි අරුචි දෙකටම පොඩි අවස්ථාවක් දීලා බලපන්. ඒ වගේම අසුවිරු ඥාන අනුස්සව අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවා කියලා බ දැඩි මතධාරී වුණොත් ඒ පොතේ තියෙන ඔබ ඇහැපු දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ නාහපු පොතේ නැති දෙයක් තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක කියන්නේ මේ පොත ලියපු බුදුහාමුදුරුවෝ. වෙන කෙනෙක් කිව්වනම් අපිට ඒක බුදුහාමුදුරුවෝ පිළිබඳ විවිච විවිචනය කරලා මේ අපි මේක ඒකට අපේ අටුවාචාන් වහන්සේ කියන ඔය ත්‍රිපිටකය ගැන නෙවෙයි කතා කරන්නේ වෙන පොත් ගැන කියලා. ඒ මොකද නැත්තම් අටුවාචාරින්ට ඉන්න දැනක් නැතුව යනවා. ඒ නිසා මේකේ නෑ එහෙම බුදුහාමුදුරු එහෙම දේශනා කරන එකක් මේ මේකට මේ නීතිය වළංගු නෑ කියලා එක. මොන දෙයක් කරේ මේ අසුවිරු ඥානයක් තියෙනවනම් ඒකට සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඔබ අසුවිරු නැති දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඇත්තම බැලුවොත් එච්චරයි කියලා තියෙනවා. අපි අහපු එකක් නෙවෙයි නිවන කියන්නේ. අපි අහපු දෙයකට මේ සම්මා දිට්ඨිය කියන්නේ අපි ඒක පිළිබඳ හිතාගත්ත චිත්ත රූපයක් විතරයි ඒක සම්මාදිට්ඨිය නැති අය විසින් අපිට පවන ලද්දක්. නිවන් නොලබපු අය තමයි අපිට ওই නිවන ඇඳලා පෙන්වන්න හදන්නේ.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 ඕනෙම දෙයක් තර්කානුකූලයි බුදු දේශනාව. නමුත් ඒක ආයුධයකට ගන්න. ඒ නිසා ඕන කෙනෙකුට ඒව බලව කියලා කියන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ආකාර පරිවිතක්කය ඉස්සරහට ගන්නෑ. ඒ වගේම ditthi nijana කන්නේ මම මේක දැකලා බලලයි කියන්නේ මේක හරි කියලා අපි දැඩි මත ධාරි වෙනවා. බුදුරජාණන් කියනවා හොදන්න බැරි දෙයක් ඒක. ගොඩ ගන්න බැරි කෙනෙක් ඒක. එයා ළඟ නෑ අර මුල කියන සද්දාව. ඒ නිසා මේ පහ පිළිබඳව අපිට තියෙන ඇබ්බැහිය ඇසුර වැඩිකම නිසා අපිට සංග්ලාස් දාගෙන එදා යනකොට කිව්වලු හතට විතර අයි ලයිට් දාන්න නැත්තේ කියලා. ඉතින් සංග්ලාස් දැම්මට පස්සේ එහෙම තමයි. අනිත් අයට පේනවා මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ දාහන ඉන්න නිසයි කියලා. ඒ නිල්ලම තිබුණා සිටිසන් ජෝන් කියලා මේ රූපයක් ඒ රූපේ මෙහෙම හිටවපුවාම කොච්චර පයින් ගන්න ඇන්නත් නැගිටිනවා. එයාට දාලා තිනවා ලොකු සන්ග්ලාස් දෙකක් දාපු ගමන් වැටුච්චාම නැගිටින්න බෑ. සංග්ලාස් දෙක ගලවපු ගමන් ගහන්න ගහන්න නැගිටිනවා. ඒ දෙක දාගත්ත ගමන් ඔළුව බිම වැටිච්චාම ඔළුව බර වෙලා පාත්ලා ඉන්නවා. ඉතින් මේ වගේ මේ ආසව ටික දාගත්තට පස්සේ අපි යකා තමයි. මොන තාලෙන්වත් වෙන කෙනෙක් පෙන්ලා දෙන්න ගියාම කියන්නේ මගේ සද්ධාවට ඇඟිලි ගහන්න දෙන්න එපා. මගේ රුචියට ඇඟිලි ගන්න දෙන්න එපා. මං අසුවිරු ඥාන වලට අත ගන්න දෙන්න එපා. මම මේ තර්කයෙන් ඔප්පු කරපු දේ පච කරන්න යන්න එපා. මම බැසගත්ත න්‍යායක් තියෙනවා. ඉතින් බුදුසසුන කියනවා ඉතින් කවුද ගොඩ ගන්න ඉන්නේ? නිසා අවිද්‍යාව නැති වෙනකොට අර ආසවලින් මේක ගන්නලා තාන. නිසා අවිද්‍යාවට අවිද්‍යාවේ ලක්ෂණ නම් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී අඥායයි. අවිද්‍යාවට හේතුව ආසව ධර්ම. මේ අසුර. අපි මෙතකල් අසුරු කරපු දේ ඒක සාමාන්‍යයෙන් කියන ඕනම දෙයක් අත්දැකීමට ඥානගතව 50ක් ක්‍රියාත්මක වෙනවා 50ක් අසුරු ක්‍රියාත්මක වෙනවා කියන. ඒක ඥාන විද්‍යාවේදී උගන්වනවා. ඒ වගේම කාල් මාක්ස් ධර්මයේ කියලා තියෙනවා මිනිස්සයා ස්වභාවයෙන් හොඳයි මේ සමාජයේ ඇසුරු කරන තියෙන සමාජයේ විෂම ගති නිසා මිනිස්සයා නරක කරලා තියෙනවා. බුදුචාන් වහන්සේ කියනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං. තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. සෝ අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි. මානමේ ප්‍රපාසරයි හිත. මොත් මේක ඇසුරු කරපු කුණු කක්ක නිසා වටකට්ටේ පිටකට්ටේ කච්චල් බැඳිලා තියෙනවා. ජරාව ගෑවිලා තියෙනවා. නමුත් ඒක ඊටාම තුනී තට්ටුවක්. ඇතුලේ තියෙන තන්නේ කර ප්‍රභාසරේද මේ බව දන්නේ අසුතවත් පෘතුජානය.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 ඕක පොඩ්ඩක් උලලා බැලුවොත් අත්‍තරම් පේනවා. ඒ නිසා බුදු ඥානද කියනවා පබස්සර මිදම් බික්ක වෙචිත්ත ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිටන් තං සුතවතු ආර්ය ශාවකෝ ජානාති. සුතවත් ආර්ය ශාවකයා දන්නවා පිට මේකක්ක තිබුණාට මල බැඳිලා තිබුණාට කච්චල් බැඳලා තිබුණාට ඇතුලේ රත්තරණක් කියලා එතකොට ඇහැකි සංඥාවෙන් මේක සුද්ධ කරන්නේ.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 ආහසවයටත් බෑ අනාහසවයටත් බෑ. මේ දෙන්න එකිනෙකාට හේතු වෙලා කටයුතු කරනවා. ඉතින් ඒක නිසා කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය මාර්ග ඥානයේ දිගටම යද්දී සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්. තාම ආසව ධර්ම තියෙනවා. උපදිවේපක්කා උඹට කැමැති හිතු පැතු සම්පත් ලබලා දෙනවා. සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා පින් අතට වැටෙනවා. හැබැයි මාර්ග ඥානෙදි තේරෙන්න පටන් අර ගන්නවා අනාසව අර අරියා ලෝකෝත්තරා මග්ගංගා ඒකේ ආය ආසව ධර්මයන්ට ඉඩක් නැහැ ලෝකෝත්තර ආරි මාර්ගය බාටපත් වෙනවා. ඉතින් මේ අර ඇතුළත රත්තරන තියෙන්නේ කියලා තියෙන දේ තියෙන බව දැනගන්න බැරි අපි මේ සද්දා රුචි ආස ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානක්කන්ති අනුස්සව කියන මේ ධර්ම.